ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං භික්ඛවේ භික්ඛු සන්තුෂ්ඨෝ හෝති ඉතරි කරේන පින්ද පාතේන ඉතරීතර පින්ද පාත සම්පෘත්‍යාච වන්නවාදී නැච පින්ද පාත හේතු අනේසනං අපපති රූපං ආපජ්ජති අලන්දාච පින්ද පාතං පරිතස්සති ලද්දාච පින්ද පාතං අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති කායච පන ඉතරීතර පින්ද පාත සන්තුත්‍යානේ වත්තානුක්ඛංසේති නෝපදං වම්මේති යෝහි තස්ස දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති භික්ඛවේ භික්ඛු පෝරාණේ අග්ගඤ්ඤේ අරිය වංසේති තෝති තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්නි රාජෝත්තමයන් වහන්සේ සවැත් නුවර ජේතවන මහා විහාරයේහි 40000ක් සංඝ පිරිස මැද දේශනා කොට වදාළ මහා ආර්ය වංශ සූත්‍ර දේශනාවේ දෙවෙනි කොටසයි මේ දේශනාවට ඇතුළත් වන්නේ ආර්ය වංශ කියන වචනාර්ථය කවුරුත් දන්නවා වංශය කියන්නේ පරම්පරාව ඒ වංශ પરම්පරා අටක් ලෝකේ තියෙනවා. ශාස්ත්‍රීය වංශය, බ්‍රාහ්මණ වංශය, යක්ෂ වංශය, ශුද්‍ර වංශය, ශ්‍රමණ වංශය, රාජ වංශය, ආර්ය වංශය කියලා මේ කියන වංශ પરම්පරාවේ ඉතා වැදගත් අවස්ථාවක් තමයි ආර්ය වංශ නමින් හැඳින්වෙන්නේ. ආර්ය කියන්නේ කාටද? අරියා විච්ඡන්ති බුද්ධාච පච්චේක බුද්ධාච තථාගත ශාවකාච තේසං අරියාණං වංශෝති අරිය වංශෝ ආර්ය නමින් හැඳින්වෙන්නේ සරුවක්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ප්‍රත්‍යේක බුදුරජාණන් වහන්සේලා එවාගේම තථාගත ශ්‍රාවකයන් වහන්සේලාත් ආරි නමින් හැඳින්වෙනවා ඒ ආර්යයන් වහන්සේලාගේ වංශයට අයිති ධර්මතාවන්ද කියනවා ආර්ය වංශ ප්‍රතිපදා කියලා. ඒ මේ ආර්ය වංශ ප්‍රතිපදාව සතරාකාරයකින් දේශනා කොට වදාළේ චතුප්පච්චේ සන්තෝෂ භාවනාරාමකාදීකක වශයෙන් කියලා හැඳින්වෙනවා. භික්ෂූන් වහන්සේ නමකට එම නැත්නම් සම්බුද්ධ ශාසනයෙහි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට අවශ්‍ය වෙන ජීවිත පරිස්කාර හතරක් තියෙනවා. චීවර, පින්දපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය බෙහෙත්ජ්‍ය පරිස්කාර. එයින් කාය පරිහරණය කරන චීවරයක්, සේනාසනයක් වෙන වෙනමත් කුච්චි පරිහරණය කරන පින්දපාතයක්, ගිලාන ප්‍රත්‍ය බෙහෙත්ජ්‍ය පරිස්කාරයක් එකටගෙන මුලින් ආර්ය වංශ තුනක් දැක්වෙනවා. ඊතරීතර කීවර සන්තෝෂය, ඊතරීතර පින්දපාත සන්තෝෂය, ඊතරීතර සේනාසන සන්තෝෂය. ඊතරීතර ගිලාන ප්‍රත්‍ය සන්තෝෂය කියලා වෙන එකක් නැත්තේ එයද පින්දපාත සන්තෝෂයටම ඇතුළත් වෙන දැන. එනිසා සිව්පතේ සම්බන්ධ ආර්ය වංශ ප්‍රතිපදා තුනයි. සතරවැන්න භාවනා රාමතාවයි. මේ චීවර පින්දපාත සේනාසන ඉතරීතර සන්තෝෂයෙන් දෙහැඳින්වෙන්නේ භාවනා රාමතාවක්මයි. ඒසා මුළු ආර්ය වංශ දේශනාවම භාවනා රාමතාවෙන් සම්පින්දණය වෙනවා. දැන් ඊළඟට අපි සලකාලා බලමු අදට නියමිත ඉතරීතර පින්දපාත සන්තෝෂයේ පිළිබඳ ආර්ය වංශ ප්‍රතිපදාව. පින්දපාත කියන්නේ පින්දපාතෝති යං කිංචි ආහාරං. යම් කිසි ආහාරයකට පින්දපාත කියන්නේ. දෙපිළිවෙලින් සිඟාගෙන ලබන පිටක් පිටක් පාසා හැන්දක් හැන්දක් බැගින් ලැබෙන දේ පමණක් නෙමෙයි කවර විදිහේ නමුත් භික්ෂූන් වහන්සේ නමකට ලැබෙන ආහාරය කැපසරු කන්දමින් ලැබෙන ආහාරය පින්දපාත නමින් මෙතන හැඳින්වෙනවා එතකොට මේ පින්දපාත ඉතරීතර කියන්නේ එකක් එකක් පාසා එක සැරයක් සන්තෝෂ වුණා නෙමෙයි එක සැරයක් පමණක් පින්දපාත නිසා ආර්යවංශ ප්‍රතිපදාවේ හැසිරුණා නෙමෙයි එක එක පිටක් පාසා එක එක වාරයක් පාසා එක එක දිනක් පාසාම අතරක් නැර ඒ පින්දපාතයේ පිළිබඳව ආර්යවංශයට අනුරූපව සන්තෝෂයටපත් වෙනවා එවාගෙම රූක්ෂවෝද ප්‍රණීතවෝද විවිධාකාර වූ නැත්නම් සියලු ආකාර වූ හිඳපාතයේ යන සන්තෝෂය ඉතරියතර පින්දපාත සන්තෝෂ නමින් හැඳින්වෙනවා. එතකොට මේ ඉතරියතර පින්දපාත සන්තෝෂය පිළිබඳ දැනගත යුතු කාරණා හතරක් තියෙනවා. පින්දපාතෝ ඥානිකබ්බෝ පින්දපාතක් චත්තං ඥානිකබ්බං පින්දපාත සන්තෝෂෝ ඥානිකබ්බෝ පින්දපාත ප්‍රතිසංයුක්තානි දුතංගානි ඥානිකබ්බානි මේ කාරණා හතරක් තියෙනවා. පින්දපාතේ කුමක්දයි දත යුතුයි. පින්දපාතක් ක්ෂේත්‍රයේ කුමක්දයි දත යුතුයි. පින්දපාත සන්තෝෂයේ කුමක්දයි දත යුතුයි. පින්දපාතේ සම්බන්ධ දුතාංග කවරේදයි දත යුතුයි. මේ කාරණා සතර පැහැදිලි කර ගැනීමෙන් ඉතරීතර පින්දපාත සන්තෝෂයෙන් හරි හැටියට ක්‍රියාත්මක කරන්න පුළුවන්. පින්දපාතෝ ඥානිතබ්බෝ පින්දපාතේ දසුතු කියන තැන පින්දපාත 16ක් තියෙනවා. ඒ කවර විදිහේ 16ක්ද? ඕදනෝ කුම්මාසෝ සත්තු මච්ඡෝ මන්සං හීරං දදි සප්පේ නවනීතං හේලං මధు පානිතං යාගු කාදනීයං සායනීයං ලේහනීයන්ති සෝලස පින්ඩපාතා මේ ආහාර වර්ග જાති 16ක් මෙතන කියවෙනවා එතකොට යම් කිංච ආහාරං කියපක හරියටම හරි යම් කිසි ආහාර જાතියක් පින්ඩපාතයි ඒ જાති 16ක් මෙතන කියවුණා ඕදනෝ කිව්වේ සප්ත ධාන්‍යෙන් නිපදනා බත සාලි දීහි යවෝ කංගෝ කුද්රුසෝ වරකෝ ගෝදුමෝ කියන ධාන්‍ය වර්ග හතක් තියෙනවානේ සාලි දීහි යවෝ කංගෝ කුද්රුසෝ වරකෝ ගෝදුමෝ මේ හත ඇතම් ධාන්‍ය වර්ග අද භාවිතාවක් නැ වෙන වෙන රටවල තියෙනවා සාලි කියන්නේ ඇල්හාල් වර්ග ඉස්සර කාලේ කියනවානේ සුවඳ රස් හැල් ආදි වශයෙන් ඒ ඇල්වියෝ ඇල්වල් උම්මිය කාල තමයි මෙතන කාලේ. දීහි කිව්වේ පොතු නිවුඩු සහිත වී. දැන් බොහෝ දෙනා භාවිතා කරන්නේ වී. ඇල් කාල බොහොම දුර්ලභයි. යව කියන්නේ මෙතන තිරිඟු. කංගු කියන්නේ කංගු කියන එක අපි බොහෝ සෙයින් අහලා තියෙනවා අමු කියන ධාන්‍ය වර්ගය කියලා. කුද්රෝසෝ කියන්නේ කුඩා ධාන්‍ය වර්ගය. දැන් කියනවානේ තනහාල් මිනේරිහාල් වැනි දේවල් කුද්රූසෝ වරකෝ කියන්නේ කුරක්කම් කියලා හඳුන්වනවා කුරක්කම් වරකෝ ඒ වචනේ බිඳලා වෙලා තියෙන්නේ තීත හුරු ආකාරයේ වරකෝ ගෝදුමෝ කියන්නේ ඒකත් මේ තිරුඟු වැනි ආහාර විශේෂයක් එතකොට මේ කියන ධාන්‍ය හතෙන් හදාගන්න බතට කියන්නේ ඕදනෝ ඒකට ඕදනේ කියන්නේ ඕදි පඤ්ඤායතිති ඕදනෝ. දැන් ඒක තැඹුයන් පස්සේ ඉදුණන් පස්සේ තලියකට බඳුනකට බෙදුවාම ගන්න ගන්න තන ඕදියක් පේනවා ඉමක් පේනවා. පොදි වාගයකට ඒකාබද්ධ නැහැනේ. වෙන් කරලා වෙන් කරලා ගන්න පුළුවන්. ඒකයි වචනාර්ථ වශයෙන් ඕදනෝ කියන්නේ. ඉතින් ඕදන කියන්නේ ආහාර විශේෂයක්. මනුෂ්‍යයන්ගේ ප්‍රධාන ආහාරය ඕදනයයි. ඕදනෝ කුම්මාසෝ කුම්මාසෝ කියන්නේ දහාන්නේ පිටි වර්ග වලින් හදාගන්න කොමු. කොමු නමින් හඳුන්වන්නේ පිට්ටු. දැන් අද කාලේ හැටියට ආප්ප, ඉන්දියාප්ප, පාන් තවත් ඒ වගේ ಜಾති තියෙනවා. එතකොට ඒ සියල්ල ගණනවා කුම්මාසෝ. ඒ දහාන්නේ පිටි වලින් හදාගන්න ආහාරය. සත්තු සත්තු කියන්නේ මෙතන දහාන්නේ බැද දැඩි දහාන්යෙන් හදාගන්න, කල් තබා ගන්න පුළුවන් ආහාර විශේෂ තියෙනවා. ඉස්සර කාලේ පාගමනින් බොහෝ ඈත චාරිකා යන මගී අය මඟ වියදමට ආදා ගන්න අස්සනු කියලා. ඒ කියන්නේ පිටි කරලා හරි බැදි හාල් ආදියෙන් හරි කල් තබා ගන්න පුළුවන් හැටියට හදාගන්න ආහාර විශේෂ. දැන් බුදුරජාණන් වහන්සේ බුදු වී 49 දවසක් ගෙවි 50 වෙනි දවසේදී තපස්සු බල්ලුක දෙන්න තමන්ගේ මග වේදෙමට ගෙන ගිය ආහාර කොටසක් නේ පූජා කරේ අත්සුනොත් නීතිදු අත්සිනු සමාත්ම විනද නීතිදු කියලා අත්සුන කියන්නේ අග්ගලාහාරි අග්ගලාභාටපත් නොකල කලවම් කරගත පිටි දා ඒ කියන්නේ බැදගත් පිටි වර්ග ඒවාට මිශ්‍ර කරලා තියෙනවා සීනි හකුරු පැණි ගිතෙල් ඔය වගේ જાති ඒවා කල් තියා ගන්න පුළුවන් ඊළඟට මේ පිදු කෙල මෙතන ඇඳුන්ුවේ විලඳ සහිත මීපැණි. මීපැණි වලින් පොඟවාගත් විලඳ. ඉතින් මේ මග වේතමට ගෙන යන්න පුළුවන් જાති. ඒවා කොහොම කියනවා සත්තු. මච්චෝ මාංශං කියන තැන මච්ච කියන්නේ දියමස්. දියමස් භික්ෂුන් වහන්සේලාට පිළිගන්නවත් අකපයක් නෑ එතන. මංසං කියන්නේ ගොඩමස්. බුදුරජාන් වහන්සේ තහනම් කරපු අකප මාස 10ක් තියෙනවා ඒ හැර ත්‍රිකෝටි පාරිශුද්ධි මාසයක් හැමතිනම් ගැනීමෙතිද තියෙනවා. ඒවත් ආහාර විශේෂ ලෝක සත්‍යාගේ මිනිස්යාගේ. ඊළඟට හීරං දදි. හීරං කියන්නේ මාස කැප සෑම සත්‍යෝගෙම කිරි. එතකොට එළ කිරි, මී කිරි, එළු කිරි, ඔය සියල්ලම කිරි. ඒවා හීරං. දදි කියන්නේ ඒ කිරි වර්ග මුදවාගත්ත කිරියට කියනවා දී කිරි. දදි කියන්නේ දී කිරි. එතකොට ඊළඟට ශප්ති නවනීතං තේලං මදු පානිතං. ශප්ති කියන්නේ අර වගේම එළඟි තෙල්, දූන් තෙල්, එළුගි තෙල් ඔය විදිහට මාංශ කැප සතුන්ගේ සීලුම ගෙතෙල් මේ මේ ශප්ති නවනීතං කියන්නේ ඒ තෙල් බාටපත් නොකළ වෙඳුරු. අද කාලේ බටර් කියලා හඳුන්වනවා. බටර් කියන එක සකස් කළ වෙඬරුව. නෝනීතම්. තේලම් කියන්නේ තෙල් වර්ග ಜಾති පහක් තියෙනවා. ඉල තේලම්, සාසප තේලම්, මදුක තේලම්, හේරන්දක තේලම්, වසා තේලම්. මේවා මිනිසයන් ආහාරයට ගන්න තෙල් විශේෂ. තල තෙල්, අබ තෙල්, මී ඇට තෙල්, එරඳු ඇට තෙල් සහ රසා තෙල්. රසා තෙල් කියන්නේ මස් කැප සතුන්ගේ ඒ මාගන තෙල් වර්ග තියෙනවා. ඊට ඔය කොඩ් liver ඔය කියනම තියෙනවානේ જાති ඔක්කොම අයිති වෙන්නේ වසා තෙල් හැටියට. දැන් ගෝවන මුවන්ගේ උණක් මස් කැම්බුවාම තෙලක් ඉතුරු වෙනවා තෙල් මන්දක්. ඒවා හඳුන්වනවා වසා තෙල්. එතකොට මේ තෙලම් ඊළඟට වසා. ඔය කියන්නේ જાති තෙල් જાති පහයි. කල තෙල්, අබ තෙල්, මී ඇට තෙල්, එරඬු ඇට තෙල්, වසා තෙල්. මදු කියන්නේ කුඩා මිය පැණි, මහා මිය පැණි, බඹර මිය පැණි ඔය සියල්ල මඩු නමින් හැඳින්වෙනවා. මේ පැණි වර්ග සියල්ලම ආහාර. පානිකම් කියන්නේ සියලුම උක් පැණි, උක් සකුරු, උක් සීනි, උණු කරලා හරි උණු කරලා නැති හරි උක් විශේෂ සියල්ලම අයිති වෙනවා පානිකම් කියන වචනයට. ඊළඟට යාගු. යාගු කියන්නේ කඳ වර්ග. ත්‍යාද කොළ කඳ වර්ග, ලුණු කඳ වර්ග, මේක වර්ග තියෙනවා. බොජ්ජයාගු ආදි වශයෙන් තරල එනුවෙක් නම් වලින් කියන කැඳ විශේෂ. දැන් බක් කැට නැතුව බක් පෙරාගත් කැඳට කියන්නේ තරල. තරල කියන්නේ කිසියම් ඒ ධාන්‍ය අට වර්ග තේන්නේ නැව පෙරලා. දැන් කුඩා දරුවන්ද නැත්නම් දුර්වලම රෝගීන්ට වයෝ වෘද්ධයන්ද පොරනවානේ දිරවා ගන්න ලේසියෙන්ද බත් සම්බගත්ත වතුර ඒක තමයි තරල. ඊළඟට යාගු කියනකොට භොජ්ජ යාගු ආදි වශයෙන් තියෙන අතින් ගන්න පුළුවන් කිරිබස් වාගේ කඳ වර්ගයක් හදනවා. ඒවට ඖෂධ සංයෝගත් කරනවා. ඉතින් ඒ විදිහට හදාගන්න යාගු. කාදනීයම් කියන්නේ සියලුම කැවිලි වර්ග. පිටි කැවිලි දැන් අද නොයෙක් නොයෙක් කැවිලි වර්ග ලෝකේ රටේ හදනවානේ. ඒ ඔක්කොම කාදනීයම්. සායනීයම් තියෙනවා. ඒ කියන්නේ කටේ සබාගෙන රස විඳ විඳ අනුභව කරන්න තියෙන දේවල් කියලා. ඒවා සායනීය. ලේහනීය, ලේහනීයන් කියන්නේ අපේ ත්‍යාගන හරි හැන්ද ත්‍යාගන හරි සමාගේ දිවෙන් ලෙවමින් වල් ගන්න පුළුවන් ආහාර විශේෂයක් තියෙනවා. දැන් සතු මధుර වෙන දේවල් ආයි තියෙනවා. මෙන්න මේ කියන જાති 16ක් තියෙනවා පින්දපාත නමින්. ඒ සියල්ලම පින්දපාතෝ කියන එක වචනයට සම්පින්දණය වෙනවා. ඊළඟ පින්දපාතක් චෙත්තං ඥානසබ්බං. පින්දපතර තියෙන පින්දපාතයේ කෙතක් තියෙනවා. උපදින තනක් තියෙනවා. ලැබෙන තනක් තියෙනවා. ඒ පින්දපාත කෙත් ජාතක කොම කියනවා 15ක්. ඒ මොනවද? සංඝ භක්තං, උද්දේශ භක්තං, විමන්තනං, සරාක භක්තං, පක්ඛිකං, උපෝසතිකං, පාටිපදිකං, ආගන්තුක භක්තං, ගමික භක්තං, ගිලානුපත්ථාන භක්තං ගිලාන ගිලාන දානං ගිලානුපත්ථාන දානං දුර දුර භක්තං කුටි භක්තං වාරක භක්තං විහාර භක්තං කිය. මේ කියන බද්ධාති නැත්නම් දාන ලැබෙන අවස්ථා 15ක් තියෙනවා. සංඝ භක්තං කියන්නේ සංඝික වශයෙන් පිරිනැමෙන ආහාර විශේෂ. බුද්ධ කාලේ තිබුණා සංඝික දාන ක්‍රම හතක්. ඒවෙන් දන් තේනවා නම් තියෙන්නේ තුනයි. බුද්ධ කාලයේ තිබුණා බුද්ධ ප්‍රමුඛ උභය සංඝයාට දන් දීමක්. ඒ දානේ අද නෑනේ. තවත් තිබුණා භික්ෂු භික්ෂුණී උභය සංඝයාට දෙන දානයක්. ඒකත් අද නෑ. තවත් තිබුණා බුද්ධ ප්‍රමුඛ සංඝයාට භික්ෂු සංඝයාට පමණක් දෙන දානයක්. ඒක නම් අදත් දෙන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ වෙනුවෙන් දාත කරුණාවක් දැන්පත් කරලා සංඝයාට දන් දෙනවා. සා තේනවා භික්ෂු සංඝයා වහන්සේට පමණක් දෙන දානය. ඒකත් අද පුළුවන්. භික්ෂුණී සංඝයාට පමණක් දෙන සංඝික දානය. ඒක අද නෑ. භික්ෂු සංඝයාගෙන් මෙපමණයි භික්ෂුණී සංඝයාගෙන් මෙපමණයි කියලා උදෙසා දන් දීමක් තිබුණා. ඒකත් දැන් නැහැ. භික්ෂු සංඝයාගෙන් පමණක් උදෙසා දෙන දානයක් තියෙනවා. ඒක අද පුළුවන්. භික්ෂුණී සංඝයා පමණක් උදෙසා දෙන දානයක් තුනේ. ඒක දැන් නැහැ. දැන් සංඝික දාන තුනක් තියෙනවා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දීම, විශ්ව සංඝයාට පමණක් දන් දීම, විශ්ව සංඝයා මෙතෙක්යි කියලා ගණනක් උදෙසා දන් දීම. ඔය තුන තියෙනවා. ඒ ක්‍රමයෙන් ලැබුණු දානේ සංඝික සංඝබත්තම්. ඒකත් එක්තරා පින්දපාත කෙතක්. උදේස බත්තම්. උදෙසා දෙනවා. උදෙසා කියලා කියන්නේ මේ සූත්‍රාන්තයේ හදාරන භික්ෂූන් උදෙසා දානේ දෙනවා. ඉන් අභිධර්මයේ පදාරණ ආභිධම්මික විසුණු දෙසා දානෙ දෙනවා. විනය ගණ ගන්න විනයධාරී භික්ෂුන් දෙසා දානෙ දෙනවා. වස්සිතු භික්ෂුන් දෙසා දානෙ දෙනවා. ඒ වාගේ උදෙසා මේ අසවා සංඝයාතය කියලා උදෙසා වෙන්කොට දෙන දානෙට කියන උද්දේශ භක්තය. ඒකත් අධිකාරී කරන්න පුළුවන්. නිමන්තණං නිමන්තණං කියන්නේ ආරාධනා කරනවා. සංඝික වශයෙන් හරි පෞද්ගලික වශයෙන් හරි ආරාධනා කොට දෙන දාණය නිමන්ත්‍රණ දාණය නිමන්ත්‍රණ දාණය ස්වාමිනී හෙට දාණය මගේ හෙට මගේ දාණය පිළිගන්න මැනව ආදි වශයෙන් දිනනියම කරගෙන තන නියම කරගෙන සංඝයා නියම කරගෙන දාන දෙනවා ඒක නිමන්ත්‍රණ සලාකබත්තම් කියන්නේ ලහබත් කියලා ඉස්සර කියන්නේ ලහබත් කියන්නේ සීතුවා දෙනවා ඒ කියන්නේ මට භික්ෂුන් වහන්සේලා 19ක් ඕන මම 19කට දාන දෙනවා මම 29කට දෙනවා. මම 3නමකට දෙනමකට 1නමකට දෙනවා. ඔය දෙනේ තම තමාගේ ශක්තිය ප්‍රමාණයෙන් සංඝයා වෙන් කරගෙන විහාරස්ථානයට ගිහින් ආරාධනා කරනවා. ඉතින් ඒ බක් උදේසන භික්ෂූන් වහන්සේ සලාක වෙන් කරනවා. ඒ කියන්නේ එක තැනකට 19ක් නම් 19ට එක්තරා ක්‍රමයක සලාක වෙන් කරනවා. වෙන් කළා කැමති කෙනෙක් ගන්න කියනවා. ඉතින් මේ 19 වෙන් කරගන්නවා සලාක යනවා. ඒ විදිහට සලාක වශයෙන් මේ ඉස්සර සලාක හැටියට ගන්න ඇත්තට කල්කූරු. කල්කූරු තමයි සලාක හැටියට ඒක සනිසනිකහනක් කරනවා. කට්ට කපලා එමු නැත්නම් ඒක ලකුණක් දානවා. මෙන්න මේ ලකුණ නැත්නම් අහවල් තැනටයි පින්දපාතේ වදින්නේ අහවල් සලාක දාන්නේ කියලා. අන්න මේ දිවේ ලහබත් දීම සලාකබත් දීම පින්දපාතේ එකක්. පක්ෂිකං ඒ කියන්නේ පාක්ෂික වශයෙන් පාක්ෂික කියන්නේ පෙරපස අවපස කියලා මාසෙට පස්ස දෙකක් තියෙනවානේ පුරපස්සේ අවපස්සේ පුරපස්සේ ආරම්භ දාසේ හරි අවසාන දාසේ හරි දාන දෙනවා. ත්‍යාසනස්ථා දානපතියා තීරණය කරන මේ පස්සේ දානේ මමයි. ඉතින් ඒ විදිහේ පක්ෂයක් වෙන් කරගෙන පුරපස්සේ හරි අවපස්සේ හරි පාස්තික වශයෙන් පිරිනමන දානේ පක්ෂිකා. උපෝසතිකා උපෝසතය කියන්නේ ඒ පොහේ කරන දවසේදී දෙන දානේ මහත් කලකියා දැනගෙන හැමදාම උපෝසත දාණය වෙන් කර ගන්නවා. ඒක උපෝසතිකම්. පාටිපදිකම්. ඒ කියන්නේ පෝය කරගත් භික්ෂූන් වහන්සේලා පහෝදා උදේ බොහොම පිරිසිදුයිනේ. ඒ පිරිසිදු අවස්ථාව සලකාගෙන උන්වහන්සේලාට දාණය දෙන්න පොරොන්දු වෙනවා කැලවිය දවසේ දාන. ඒක පාටිපදිකම්. ආගන්තුක දාන. ආගන්තුක භක්තා ඒ කියන්නේ යම් කිසි තැනක පනවලා තියෙනවා සියලුම ආගන්තුක භික්ෂූන් වහන්සේලාට මම දාන දෙනවා කියලා. ඉතින් ඒක නැත්තා පවර්ලා තියෙන ආගන්තුක භික්ෂූන්ට දාන දෙන්න. අන්න එදියේ නියමිත ආගන්තුක දානයි. ධනික සාභස්තං. ඒ කියන්නේ ගමන් පිටත් වෙන භික්ෂූන් වහන්සේලාට මම හැමදාම දාන දෙන්න ඕනේ කියලා යම් කිසි කෙනෙක් අපේලා කැපෙලා යෙදෙනවා. ඒ වෙන් කරගත්ත ගමනක් යන භික්ෂූන්ට පමණක් දෙන දානේ ගමික භාෂාව. ගිලාන බත්තං ගිලන් භික්ෂූන් උදෙසාම පනවා ගන්න දාන වර්ග තියෙනවා දානි තියෙනවා මම ගිලන් භික්ෂූන්ටම දන් දෙන්න ඕනේ අර විසාකා මාතා වගේ ඒ ගිලාන භික්ෂූන් උදෙසා පනවාගෙන පවත්වන දානේ ගිලාන භත්තං ගිලාන උපස්ථාග භත්තං ගිලන් ගෝතං කරන භික්ෂූන් උදෙසා පවත්වන දාණය ගිලාන උපස්ථාග භත්තං දුර භත්තං ඒ කියන්නේ සෑමදාම සෑම දාසේ මගේ දානේ මම සංඝයාට දෙනවා කියලා කිසියම් වෙනසක් නැතුව ඒ ඒ දිනපතාම ධුරයක් වෙන් කරගෙන දෙන දාණය ධුරබත්තක්. කුටිබත්තක් යම් කිසි කෙනෙක් කුටියක් හැදුවා. ඒ කුටිය හදාපු දායකතුමා ඒ කුටියේ නේවාසික භික්ෂුවට පමණක් දාණය දෙනවා. ඒකට කියන කුටිබත්තක්. ඒ කුටියේ කවුරු හරි වැස්සල ඉඳලා හරි නේවාසිකව හරි ඉන්නවා නම් ඒ භික්ෂුවට දෙන දාණය කුටිබත්තක්. වාරක භත්තා. ඒ කියන්නේ තේරු දානි. බොහෝ සෙයින් මාසෙන් මාසෙට හරි මාස දෙකෙන් දෙකක හරි වාරින් වාරට සමාක තේරුවක් එනවා. සමාක වාරයක් පැමිණෙනවා. ඒක තමයි වාරක භත්තම් කියන්නේ. අනික විහාර භත්තම්. විහාර භත්තම් කියන්නේ විහාරස්ථාන වාසී සීල භික්ෂු සංඝයාටම දන් දෙනවා යම් කිසි දායකයෙක්. ඒක විහාර භක්තං. ඒ කියන්නේ තමන් කරවපු විහාරස්ථානයේ සීල භික්ෂූන්ට තමන්ගෙන් දානය දෙනවා කියලා කැප වෙලා දාන දෙනවා. මෙන්න මේ කියන දාණය ලැබෙන පින්දපාතේ ලැබෙන කෙත් කියන ඔක්කොම 15ක්. ඒ පස් 15 ආකාර කෙතකින් කොයි හරි ආකාරයක දැහැමින් ලද පින්දපාතය එතන පින්දපාතයේ හැටියට හැඳින්වෙනවා. ඒ විදිහවත් මේ ආහාරය පින්දපාත ආහාරය ඊළඟට පින්දපාත සන්තෝෂෝ ඥානිතබ්බෝ පින්දපාත සන්තෝෂය දැනගත යුතුයි පින්දපාත සන්තෝෂ ජාති තියෙනවා 15ක් එතන සන්තෝෂය කියන්නේ පින්දපාතය ගැන ආශාවෙන් සතුටු වීම නෙමෙයි පින්දපාතය ගැන ඇලීමක් ගැටීමක් මුලාවක් නොමැති වෙන නොවන හැටියට භාවනා කමඨහණේ යුක්ත වීමේ ධර්මමය සන්තෝෂයයි මෙතන කියන්නේ පින්දපාත සන්තෝෂය ඒ සන්තෝෂ පහළෝ මෙහිමයි. හිතක්ක සන්තෝෂෝ, ගමන සන්තෝෂෝ, පරිේෂණ සන්තෝෂෝ, ප්‍රතිලාභ සන්තෝෂෝ, ප්‍රතිග්‍රහණ සන්තෝෂෝ, මක්ඛ ප්‍රතිග්‍රහණ සන්තෝෂෝ, ලෝලෝක විවර්ජන සන්තෝෂෝ යථා ලාභ සන්තෝෂෝ යථා බල සන්තෝෂෝ යථා සාරූප සන්තෝෂෝ උපකාර සන්තෝෂෝ පරිමාණ සන්තෝෂෝ පරිභෝග සන්තෝෂෝ සංවිධි පරිවර්ජන සන්තෝෂෝ විස්සජන සන්තෝෂෝ මේ කිව්වේ සන්තෝෂ 15යි මේ සන්තෝෂ 15 තා පැහැදිලි කරගත යුතු තියෙනවා හිතස්ස සන්තෝෂෝ කියන්නේ හින්ද පාතේ යාමට කල්පනා කිරීම ඒකත් කර්මස්ථාන සීලයෙන් කල්පනා කරන්නේ දැන් පින්දපාත දුසාංගයේ සමාදන් වූ භික්ෂුවක් නම් හෙට දවස ගැන අද හැන්දෑවෙත් කතා කරනවා. ශිෂ්ටි ඇවිල්ලා අහනවා ස්වාමීනි හෙට දවස කොහෙද පින්දපාත වැඩින්නේ? ඉතින් නියම කරනවා අපි අහවල් තැනට වඩිමු, අහවල් ගමට වඩිමු, අහවල් වීථිය වඩිමු කියලා. එතකොට පින්දපාත වඩින්නේ පෙර දවසේ. එච්චර ඊට පස්සේ ගැන කතාවක් නෑ. පින්දපාත දුතාංගයේ රක්නා භික්ෂුන් වහන්සේ පෙර දවසේවත් කල්පනා කරන්නේ ඒ ගැන. තමන්ගේ භාවනා කමතහන් සීරිසියෙන් කාලෙ ජීවත්. පින්දපාත වඩින්න විතක්ක මාලකය කියලා තියෙන තැන. ඒ කියන්නේ පාත්‍ර චීවර ධර්ම ගමට ඇතුල් වෙන ඉස්සර යම් තැනක නවතිනවා. නැතලා හිතෙනවා අද මං අහවල් වීකේවත් වඩින්න ඕනේ. අහවල් දිශාවට හරි වඩින්නට ඕනේ. කියලා තමන් එතින්දි පමණයි කල්පනා කරන්නේ. ඊට කලින් කල්පනා කරුවේ නෑ අහවල් අහවල් තැනට ගියොත් පින්දපාත ලැබෙයි අදාහවල් දායකතුමාගේ පින්දපාතයයි තියෙන්නේ ඕවා හිතන්නේ නැහැ. ඒ පින්දපාතික විසුණු වහන්සේ විතක්ක මාලකය කියන්නේ අර පින්දපාත ගැන හිතන තැන. එතෙන් ගිහින් පමණයි කතා කරන්න හිතන්නේ. කතා කරනවත් නෙමෙයි හිතනවා. මං අහවල් පැත්තට අද වඩින්නම් කියලා. අන්නේ තැන දක්වා වහන්සේ තමන්ගේ කමතහන් ආර්ජනා කරමින් ගත කළ. එතෙන්දී අර පින්දපාතය ගැන හිතුවා ඒක විතර්ක සන්තෝෂයයි. ඒ විතරකයේ වශයෙන් හිතුවේ සංහාවෙන්, දිත්‍යෙන්, මාන්නෙන් නෙමෙයි. ඊළඟට ගමන සන්තෝෂෝ හිතත් වඩිනවා. මේ වඩින්නේ පියවරක් පියවරක් පාසා කර්මස්ථාන ශීර්ෂයෙන්. ආලින්දක වාසී කුසදේව රහතන් වහන්සේ වාගේ. කුසදේව රහතන් වහන්සේ රහත් වෙන්න ඉස්සර 23 අවුරුද්දක් වහන්සේ ගත පච්චාගත උපකුරල තියෙනවා. ඒ කියන්නේ ධාතු කොටස් පහකට බෙදා ගන්නවා. රාත්‍රියේ මැදීම පමණක් සැතපී වදාරනවා. රාත්‍රියේ අලියම් කාලයේ ඒ කියන්නේ පස්චිම යාමේ දෙකට ඔර්ලෝසෙක්යෙන් දෙකට අවදි වෙලා එතන් පටන් භාවනා නියෝගී විශේෂ උදේ පාන්දර මළු පෙත්පන් හැමදලා කර්මස්ථාන සීසෙන් පාත්‍ර චිවර ධාරව උන්වහන්සේ පින්ද පාත වදින වතුර කටක් හතේ තියාගෙන අතරමඟදී කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් පමණක් වතුරකට ගෙරලා පිළිතුරු දෙනවා. ප්‍රශ්නයක් ඇහුවේ නැත්නම් කෙනෙක් වැන්ද පමණින් කතා කරන්නේ සුවපත් වේවා කියනවත් වචනයක් පිට කරන්නේ කර්මස්ථාන ශීර්ෂයෙන් වඩින. හැබැයි මේ අනාතරමඟ බඹයක් දෙකක් හරි පියවර කීපයක් හරි භවනාවෙන් තොරව අමතක වෙලා ඉස්සරහට ගියා නම් ඒතන සලකලා ආපස්සට එනවා. ඇවිල්ලා අයමත් ඉතින් ඉඳලා අක්කම තහන් අරගෙන යනවා. සමහරට මේ කුඹුරු වල වතුපිටි වල වැඩ කරන මිනිස්සු මේක බලාගෙන ඉඳලා හිතනවා අනේ මේ ස්වාමීන් වහන්සේ මොනවා හරි අමතක වුණාද? මේ ටිකක් දුර ගින් ආයෙත් ආපස්සට එන්නේ. අහනවා. ඒත් නෑ පිළිතුරු දෙන්නේ. උනාසකෙන් ගම්දොරට ගිහිල්ලා පින්දපාතේ එතෙන් දිසූරු පුරවාගෙන පින්දපාතේ හැසිරিলা කවුරුත් කතා කරේ නැත්නම් ගම්දොරදී වතුරකට අහක දාලා එනවා. ඉතින් මේ යන්නේන ගමනේදී පියවරකින්වත් තොර නොවි ශුන්‍යපාතයේ හැසිරීම ආර්ය වංශ ප්‍රතිපදාවක්. ඒකට කියන්නේ ගමන සන්තෝෂෝ. පරිේශන සන්තෝෂෝ කියන්නේ මේ ගමනට සහභාගී වෙන භික්ෂූන් වහන්සේ නමක් තෝරා ගැනීමේ සන්තෝෂය. ඒ කියන්නේ අල්ලාප සල්ලාප කතා නොකර සමාධිය ගතව තමා මෙන්ම ඊවරක් පාසා කමතහනින් වඩින ලජ්ජී සුපේසල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේ නමක්ම සමග ගමන් කිරීමේ සන්තෝෂය තමයි පරිේශන සන්තෝෂය කියන්නේ. ගමට පිවිසෙනකොට ඒ වාගේ ලජ්ජී සුපේසල සික්ඛාකාමී භික්ෂුවක් එක්කම ගමට පිවිසීම. පරිේශන සන්තෝෂය. පරිලාභ සන්තෝෂය කියන්නේ යම් තැනකදී පින්ඳ පාතේ බෙදන්න කියනවා. ඒකට හිතන්නේ නෑ මේ පින්ඳ පාත නම් ප්‍රණීත ඇති. මේක නම් හොඳට ඇති. නැත්තම් මේක නම් මහා අඩුපාඩු පින්ද පාතයක් මේක නොදියුණු දුප්පත් පින්ද පාතයක් කටුක පින්ද පාත ඕ මොනවාක්වත් හිතන්නේ නැහැ. ඒ ගේන දේ අර කර්මස්ථාන සීර්ෂයෙන් ප්‍රත්‍යේක්ෂාවෙන් පිළිගන්නවා. ඒක තමයි ප්‍රතිලාභ සන්තෝෂය. ඒ ගැන කිසිම හිතක් අපරිසුදු සිතක් හිතන්නේ ඒ වගේම ඒ වෙලාවට සමාත මෛත්‍රී සාගතව හිතෙනවා කොහොම හරි කර්මස්ථාන වශයෙන් හිතෙනවා විනා ඒකේ අඩු වැඩිකම් සූක්ෂ ප්‍රණීතකම් ප්‍රණීත අප්‍රණීතකම් බලන්නේ නැහැ. හිතන්නේ. ඒකයි කියන්නේ ප්‍රතිලාභ සන්තෝෂය. හතින් දහන සන්තෝෂය කියන්නේ ඒ පිළිගැනීමේදී ශේඛියා සිකපද මැනවින් රැක්ුණා හති හැටියට දෑතෙන් පාත්‍රය අල්ලගෙන ප්‍රතිවේක්ෂාවෙන් යුතුව පිළිගන්නවා. සක්කච්ඡම් තින්දපාතම් පටිග්ගිරේස්සාමි කියලා කියන ශික්ෂාපදයක් මනා සිහිනුවණින් ප්‍රතිවේක්ෂාවෙන් දෝතින් පාත්‍රය අල්ලගෙන පිළිගන්නවා. ප්‍රතිග්‍රහණ සන්තෝෂෝ. මස්ස ප්‍රතිග්‍රහණ සන්තෝෂෝ කියන්නේ ඒ ගේන දාන වස්තුව යම් දායක කෙනෙක් නම් පිළිනමන්නේ දාන වස්තුව බොහෝම තියෙනවා. දායකයා පිළිගමන්න බලාපොරොත්තුනේ ටිකම ටිකයි. එලන් ටිකක් බාර ගන්නට ඕනේ. ඒ වගේම දාන වස්තුව බොහොම තියෙනවා. දායකයා බොහොම වැඩිපුර දෙන්න හදනවා. Tamange පමණට බාර ගන්නට ඕනේ. ඒ වගේම දාන වස්තුව බොහොම අල්පයි. දායකතුමා බොහොම අල්ප දෙයක් දෙන්න බලනවා. අල්ප වශයෙන් බාර ගන්නට ඕනේ. දායකත් මේ වස්තුව පරිත්‍යාග වස්තුව බොහොම ටිකයි. දායකතුමා බොහොම වැඩියෙන් දෙන්න බලාපොරොත්තු වෙනවා. එනම් තමා ටිකක් පිළිගන්න ඕනේ. වස්තුවේ හැටියට. මෙන්න මේ විදිහට මත්ස ප්‍රතිග්‍රහණ සන්තෝෂෝ. ඒකෙත් කියනවා සමසූපකම් ප්‍රතිග්‍රහ පින්දපාතම් ප්‍රතිග්‍රහ ස්ථාන සමතිත්තිකම් පින්දපාතම් ප්‍රතිග්‍රහ ස්ථාන කියන සේකයා අනුම පිළිගන්නට ඕනේ. ඒකයි මත්ස ප්‍රතිග්‍රහණ සන්තෝෂෝ. එතෙන්දී තමන්ගේ කර්මස්ථානයේ නොබිඳ පිළිගන්න. ලෝලෝක නිවාජන සන්තෝෂෝ කියන්නේ පින්දපාත චර්යාවේදී අහවල් ගෙදරට ගියොත් නම් හොඳයි අහවල් තැනනම් හොඳට දන් දෙනවා. අහවල් ගෙදර පොහොසත් ගෙදරක්, අහවල් ගෙදර වංශවත් ගෙදරක්, අහවල් ගෙදරට යන්න හොඳ නැහැ. එතන දුප්පත් ගෙදරක්, එතන පහත් මිනිස්සු ඉන්නේ. ඕවා මොනවාක්වත් හිතුවත් වැරදි. ඒ කියන්නේ ගෙතිලි වලින් වඩිනවා නම් ඒ ගෙතිලි වලින් අනුපිළි වලින් වඩින්න ඕනේ. අර විදිහේ වැරදි සිතිවිල්ලක් ආවා නම් ආර්යවංශ ප්‍රතිපදාවෙන් චුත වුණා. ආර්යවංශ ප්‍රතිපදාවෙන් ඉවත් වූ කෙනෙක් වෙනවා. එසා එවැනි සිතිවිලි දුරුසනාය යාවදේව ඉමස්ස කායස තිතියා යාපනාය විහිංසූපරතියා බ්‍රහ්මචර්යානුග්ගහාය ඉති පුරාණංච වේදනම් ප්‍රතිහංඛාමි නවංච වේදනන්න උප්පාදේශාමි යාත්‍රාච මේ භවිෂ්‍යති අනවජ්‍යතාජ පහසු විහාරෝ ചാති මේ උපකාරය මෙනෙහි කරන්න ඇති නුවණින් සලකා පින්දපාතේ පිළිගනිමි පින්දපාතයේ පිළිගනු ලබන්නේ ගම්දරුවන්ගෙන් ක්‍රීඩා පිණිස නොව සීල සමාධි ප්‍රඥා දියුණුව පිණිසයි. මල්ලවයන්ගෙන් මද වැඩුණු පිණිස නොව සීල සමාධි ප්‍රඥා දියුණුව පිණිසයි. වෛශ්‍යාවන්ගෙන් අඩුතම් කිරීම පිණිස නොව සීල සමාධි ප්‍රඥා දියුණුව පිණිසය. අන්තක්පුරික රාජමහේසිකාවයන්ෙන් ගත සැරසීම වර්ණවන්ත වීම පිණිස නොව සීල සමාධි ප්‍රඥා දියුණුව පිණිසය. ජීවිත ඉන්ද්‍රියාගේ ස්ථිතිය පිණිස යැපීම පිණිස පැවැත්ම පිණිස වළඳෙමි. බඩගිනි වේදනා නිවීම පිණිස වළඳෙමි. ශාසන භ්‍රමචර්යාවට උපකාර වනු පිණිස වළඳෙමි. මේ වළඳීමෙන් පරණ කුසගිනි වේදනා නිවන්නේමි. අලුතින් කුස පිරින් වේදනා නූපදනාසේ පමණට වළඳන්නේමි. ජීවිත යාත්‍රාව පවත්වන්නේමි. නිවැරදි බව පිණිස පහසු විහරණය පිණිස වළඳෙමි. මේ ප්‍රයෝජනේ සලකා වැළඳීමෙන් අර උපකාර සන්තෝෂය එවාගේ මෙතෙන්දී කන්තරේ පුත්ත මන්සංව අක්කස් සබ්බංජනං යත ඒවං ආහාරි ආහාරං යාපනත් හායමුච්චිතෝ කාන්තාර මාර්ගය කියන්නේ දුප්පත් මෞපිය දෙපළ අතරමඟදී කලෝරිය කළ තමන්ගේ පුතාගේ ශරීර මාංශය වෙන කිසිම ආහාරයක් පානයක් නැති නිසා ලුණුත් නැති මේ ලදරු මාංශය ඉතින් මොන ලෙසකින් ප්‍රිය කරනවද? කොහොම අප්‍රියයි, කොහොම පිළිකුලයි, කොහොම ලැජ්ජිතයි. නමුත් මේක දිවගාමින් මේ කාන්තාරයෙන් ඈතර වෙන්න පමණක් ඒක පරිහරණය කරනවා. හිතන්න බැරි තරම් දෙයක්. කාන්තාරේ පුත්‍ර මාසයක් අනුභව කරනවා. අක්කස්සබ්බංජනං යත. හතේක හෝදය මනවින් පහසුවෙන් කරකැවීම පිණිස ගමන යාම පිණිස නාද නොවීම පිණිස එවැගේම අක්ෂේ නොබිඳීම පිණිස තෙල් දානවා. ඒ රතේ යාත්‍රා කර ගැනීම පිණිසයි. ඒ වගේ තමයි මේ ආහාර පාන ගැනීම. අමුචිතෝ මුසපත් නොවි ආහාර ගන්න. එතකොට මේ විදිහට ප්‍රයෝජනේ සලකා ආහාර ගැනීම උපකාර සන්තෝෂෝ. පරිමාණු සන්තෝෂෝ. ඒ ආහාර ගැනීමේදී තමා ප්‍රමාණය සලකන්නට ඕනේ. ඒ කියන්නේ චක්කාරෝ පංච ආලෝකේ අබුත්වා උදකම් කිවේ අලං පාස විහාරාය පහිතත්ස්ස භික්ඛුදු කෙලස්ථාන වීරිය ඇති සසර දුකින් මිදී නිවනට යොමු වී ගත් ජීවිත ඇති යෝගාවචර භික්ෂූන් වහන්සේ විසින් ආහාර වැළඳීමේදී බත් පිඩු හතරක් පහක් වළඳන්න ඉඩ තිබෙද්දී ජලයේ පානයේ කොට ආහාර කිසන අවස්තනවා. ඒ කුණහාසගේ පහසු විරණයට උපකාරී පිණිස වෙනවා. උන්වහන්සේට සතරීරියව පවත්වන්න පහසුවක් වෙනවා. බක් මත නැති කෙනෙක් බවට පත් වෙනවා. සීල මිද්ද විනෝදනයේ සිද්ධ වෙනවා. මේ වාගේ ප්‍රයෝජන රසක් තියෙනවා පමණට ආහාර ගැනීම. ආහාරයේ මාත්‍රාඥතාව නමින් මේක හඳුන්වනවා. ආහාරයේ මාත්‍රාඥතාව තියෙනවා තුනක්. පටිග්ගහන මාත්‍රාඥතාව, ප්‍රතිවේක්ෂණ මාත්‍රාඥතාව හා පරිභෝග මාත්‍රාඥතාව කියලා ආහාරයේ පමණ දෙනින් තුනක් තියෙනවා. පටිග්ගහන මාත්‍රාඥතාව මුලින් කියවුණා. පිළිගැනීමේ පමණ දැනගන්නට ඕනේ. ඊළඟට ප්‍රතිසා මාත්‍රඥතාව කියන්නේ ප්‍රයෝජන වශයෙන්ද ධාතු වශයෙන්ද ප්‍රතිකූල වශයෙන්ද තුන් ආකාරයකින් ප්‍රතිවේක්ෂා කරන්න ඕන වැළඳීමට පළමුවක් වළඳන වෙලාවේ ඒකට කියනවා ප්‍රතිවේක්ෂා මාත්‍රඥතාව පරිභෝග මාත්‍රඥතාව කියන්නේ මේ සඳහන් කළ හැටියට කුස පිරෙන්න භක්ති දු හතරක් පහක් වළඳන්න තිබෙද්දී තිබෙද්දී ජලය පානය කොට නවතිනවා. කුස පිරෙනකම් වළඳන්නේ නැහැ. ඒක තමයි පරිභෝග මාත්‍රාඥතාව. ඒක හිතමිත භෝජන පරිභෝගය කියලා හඳුන්වනවා. සමාට යතෙන පමණ එවාගෙම සමන්ත දිරවා ගන්න සුදුසු පමණ ආහාර වැළඳීම. ඒ හිතමිත පරිභෝගය. ඒක නිරෝගීකමට එවාගෙම සසුන් පිළිවෙත් දියුණුවට උපකාරී වන මාත්‍රාඥතාවය. ඒක පරිමාණ සන්තෝෂතාව. පරිභෝග සන්තෝෂතාව කිව්වේ අර මුලින් සඳහන් කළා වගේ ආහාරයක් පරිභෝග කිරීමේදී ප්‍රතිවික්ෂාවෙන් තොර ඌයේ නම් සංහාදිත්‍යමාන අනිවාර්යෙන් පහළ වෙනවා. සංහාදිත්‍යමාන උපකාරයෙහිවත් මේ ප්‍රයෝජනෙ නොසැලකීමෙන් සංහාවක්. ධාතු වශයෙන් නොසැලකීමෙන් දිට්ඨියක්. පටික්කුල වශයෙන් නොසැලකීමෙන් මාන්නයක් ඇති වෙනවා. මේ තුල ඇති නොවන හැටියට තමාගේ මේ ප්‍රයෝජනීය ගන්න මේ ආහාරයේහි තුන් ආකාරයකින් ප්‍රතිවේක්ෂාව කරමින් පරිභෝග කිරීම තමයි පරිභෝග සන්තෝෂය. කොටින් කියනවා නම් බක් පිටක් පිටක් පාසා භාවනාවයි. මහා සංඝරක්කිත කියන මහරහතන් වහන්සේ තමන්ගේ ශිෂ්‍ය භාගිනිය සංඝරක්කිත කියන සාමණේර නමක් සමග පින්නපාත වැඩියා. එදවස් උදෑසනදී නියුණු ප්‍රණීත අල්හාලේ කිරිබතක් පින්දපාතට ලැබුණා. මේක රැගෙන ආසන ශාලාවට වැඩම කරවා වාඩි වී වළඳන් ආසන්න වේලාවේදී සාමණේර නමට දැඩි අවවාදයක් දුන්නා. සාමණේරය දිව පුච්චා නොගන්න කියන එක අවවාදය. ඒ කියන්නේ දිව පිච්චෙන තරම් මේක රස්නයක් නෑ කොහොමත් නෑ රස්නයක් මේක නිහිලා. දිය පුච්චා ගන්න එපා කිව්වේ ප්‍රතිවේක්ෂාවෙන් තොරව රස තණ්හාවෙන් ගලදුවොත් ඒක ලෝභිලි ගිලීමක් හා සමාන දෙයක්. ඒකයි කීවේ දිය පුච්ච ගන්න එපා. මේ සාමණේර නම කවදාත් බොහෝම සුවචයි. ආවා දක්ෂමයි. ආවාදයක් දුන්නා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මේ සාමණේර නමට ලොකු සංවේගයක් ඇති වුණා. මම මෙතෙක් කල ආහාර ගත්තේ ප්‍රතිවේක්ෂාවෙන්. මගේ උපාධ්‍යාන් වාසය මට දැඩි ආවාදයක් දුන්නා. ඒසම මම වැඩියෙන් හොඳින් ප්‍රතිවේක්ෂා කරන්නෙමි කියලා ඒ කිරිබත වළඳද්දී දැඩි ලෙස ප්‍රතිවේක්ෂා නුවණ හැසිරෙව්වා. පුදුමේ කියන්නේ ධම්මාදලාසම් වෙන්න මාත්‍යෙන් ඒ කුඩා සාමණේරයන් වහන්සේ සව කෙලෙස් නැසා රහත් වුණා. උපජ්ජායෝ මම් ගුඤ්ජමානං සාලි කුරං සුනිබ්බුතං මා හේවත්වං සාමනේර ජීවං ජහාපේසි අසඤ්ඤතු උපජ්ජහායස වචෝ සොත්වා සංවේග මලබින් තදා ඒකාසනිය නිසීදිත්වා අරහතම පාසුනේ මගේ උපාධ්‍යයන් වහන්සේ අතිශයින් නිමීගිය මේ අල්හාලේ කිරිබත වරදන්දී සාමනේරය දේව පුච්චා නොගන්න කියන මේ දැඩි ආවාදයක් මත කළා මා මේ ආවාදයෙන් දැඩිසේ සංවේගයටපත් වී ඒ ආහාරයේ වළඳමින්ම සෞකලස් නැස අරිහත්ත්වයටපත් වුණා කියලා ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා. මේ කුමක්ද? පරිභෝග සන්තෝෂය. ඒ කියන්නේ පින්න පාතේ පරිභෝග කරන්න මුලින්ම පටන් ගන්නවා ප්‍රත්‍යවේක්ෂාව. ප්‍රත්‍යවේක්ෂාව අර මුලින් සඳහන් කළාසේම ප්‍රයෝජනෙයි සැලකනවා. ඊළඟට දහස් වශයෙන් සැලකනවා ඊට පස්සේ ප්‍රතිකූල වශයෙන් සැලකන විපස්සනාවට හැරෙනවා මේ ආහාරය දැන් මුලින් සඳහන් කළා පාලි පාඨයේ සහ කෙටි සිංහල පාඨය. ඔය වගේ මේක හරවනවා ධාතු වශයෙන් ප්‍රතිකූල වශයෙන් ගැඹුරට. ඉතින් ප්‍රතිකූල වශයෙන් හරවොත් මේ ආහාරය අත තැබීමෙන් පිළිකුල් වන්නේ, ඇනීමෙන් පිළිකුල් වන්නේ, කටේ තැබීමෙන් පිළිකුල් වන්නේ, දතෙන් හැපීමෙන් පිළිකුල් වන්නේ, පෙළමුසු වීමෙන් පිළිකුල් වන්නේ, දිවෙන් පෙරලීමෙන් පිළිකුල් වන්නේ, දත්වල තියෙන දත් මැලියම් කලවම් වීමෙන් පිළිකුල් වන්නේය, බලවමනයක් වැනි බාටපත් වී පිළිකුල් වන්නේය, ගලනාලියෙන් පහළට යාමෙන් පිළිකුල් වන්නේය, ආමාශගත වීමෙන් පිළිකුල් වන්නේය, ආමාශයෙන් නදුරු ආහාර සමග මුසු වීමෙන් පිළිකුල් වන්නේය. ආමාශගත පිස්සෙන් සරව ලේ සමග මුසු වීමෙන් පිළිකුල් වන්නේය කණුවන් කෑමෙන් පිළිකුල් වන්නේ ජතරාක්මෙන් තැවීමෙන් පිළිකුල් වන්නේය කුඩා බඩවැල දිගේ යාමෙන් පිළිකුල් වන්නේ මහ බඩවැල දිගේ යාමෙන් පිළිකුල් වන්නේ පක්වාසයට තන්පත් වීමෙන් පිළිකුල් වන්නේ මූත්‍රාසයට පෙරීමෙන් පිළිකුල් වන්නේය පෝජාබාටපත්තියේ කෙස්ලොම් නියද සම්මස්නාරයට ඇතිමුදුළු වකුගඩු හදමසක්මාව දලඹු සිවි ඇලදිව පපුමස බඩවැල අතුණු බහන්න ප්‍රසුණු ආර ප්‍රසුණු ආහාර මල කිස්මල පිස්සෙම් සරවලේ දහදියේ මේද තෙල් කඳුළු ගුරුණු තෙල් කෙලසොටු සඳ මිදුළු මුත්‍ර බාටපත්තියමින් පිළිකුල් වන්නේය ශරීර නිස්සන්ද වශයෙන්ද කන් කංකාඳුරු බවට, කබ කඳුළු බවට, කෙලසම් සුතු බවට, මල මුත්‍ර බවට නිස්සන්ද වීමෙන්ද පිළිකුල් වන්නේ. කේශ කූප රෝම කූපයන්ෙන් වැගිරෙන සෝධිය බවට හා වුරුණු තෙල් බවට පත් වීමෙන්ද පිළිකුල් වන්නේ. තවරුණු තවරුණු තනම පිළිකුල් වන්නේ. පිරිස සමග අනුභව කළත් පිටවීමේදී සංගවිය තුන බැවින් පිළිකුල් වන්නේ. ප්‍රීතියෙන් සොම්නසෙන් අනුභව කළ පිටවීමේදී පිළිකුල් කටුව තුන දවෙන්ද පිළිකුල් වන්නේය එක දොරකින් පිවිසී නව දොරකින් වැහෙන දවෙන්ද පිළිකුල් වන්නේය එක දහසක් ශරීරයේ තන්පත් වීමෙන් සියල් අසුචි බාටපත් වීමෙන් පිළිකුල් වන්නේය සීළු ආකාරයෙන් මේ ආහාරයේ පිළිකුල් වන්නේය මෙම පටිච්චෝවාද වශයෙන් මෙනෙහි කරනකොට මාන්නේ කදින්ම යටපත් වෙනවා ඊළඟ ධාතු වශයෙන් මේක හරවනවා අර වගේම මේ ආහාරයේ විද්‍යමාන වන්නා වූ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු වර්ණ රූප ගන්ධ රූප රස රූප ආ ඕජා රූපයන්නේ මේ සුද්ධාස රූප හැර මෙහි යත්තා සත්‍යයේ කුජලයේ කාත්මයක් නැත මේ ආහාරයේ විද්‍යමාන වන්නා වූ කරකස ලක්ෂණ යත්තා වූ පටිච්චා ප්‍රතිත්ථාන රසයේ ඇත්තා වූ ආධාර භා පච්චුපට්ඨාන කොට ඇත්තා වූ ආපෝ තේජෝ වායෝ සතර ධාතුත්‍රය ආසන්න හේතු කොට ඇත්තා වූ සුසමුත්ථානික ආපෝ ධා පඨවි ධාතුව රූපේක රූපස්කන්ධේකි පොට්ටබ්බාතනේකි පොට්ටබ්බ ධාතුවකි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ පිරිසිඳ ආબોධ කටයුතු දුක්ඛ සත්‍යයේකි මේ ආහාරයේ विद्यमान වන්නා වූ පග්ගරණ ලක්ෂණ ඇත්තා වූ භූහන රසය ඇත්තා වූ සංඝහ පච්චුපට්ඨාන ඇත්තා වූ පඨවි තේජෝ වායෝ භූතත්‍රය ආසන්න හේතු කොට ඇත්තා වූ පුතු සම්මුත්තානි කාපෝ ධාතුව රූපේක රූපස්කන්ධයේක ධර්මායතනයේක ධර්ම ධාතුවේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ පිරිසිඳ ආબોධ කටයුතු දුක්ඛ සත්‍යයේදී මේ ආහාරයේ විද්‍යමාන වන්නා වූ උන්හත් ලක්ෂණ ඇත්තා වූ පරිපාචන කෘත්‍ය රසයේ ඇත්තා වූ මත්වානුපදාන බව වැටහීම් කොට ඇත්තා වූ පඨවි ආපෝ වායෝ භූතත්‍රය ආසන්න හේතු කොට ඇත්තා වූ උතු සමුත්ථානික තේජෝ ධාතුව රූපේක රූපස්කන්ධයේක ධර පොට්ටම්බාතනයේ පොට්ටම්බ ධාතුවකී අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ පිරිසිදු ආબોධ කටයුතු වූ දුක්ඛ සත්‍යයේකි මේ ආහාරයේ विद्यमान වන්නා විස්සම්බන ලක්ෂණ ඇත්තා වූ සමුදීර්ණ කෘත්‍ය රසය ඇත්තා වූ දේශාන්තරෝප්පත්තිය වැටහිම් කොට ඇත්තා වූ පඨවි ආපෝ තේජෝ භූතත්‍රය ආසන්න හේතු කොට ඇත්තා වූ උතුසමුට්ටානික තේජෝ ධාතු රූපේක රූපස්කන්ධේක රූපදා පොට්ටබ්බායතනික පොට්ටබ්බ ධාතුකේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුබ වූ පිරිසිදු ආબોධ කටයුතු දුක්ඛ සත්‍යයේකි මේ ආහාරයේ විද්‍යමාන වන්නා වූ චක්කු ප්‍රතිහනන ලක්ෂණ ඇත්තා වූ චක්කු විඥානයේ විශේෂ වීම කෘති රසය කොට ඇත්තා වූ ඒකම ගෝචර වෙන බව වැටහීම කොට ඇත්තා වූ සතර ධාතු ආසන්න හේතු කොට ඇත්තා වූ උතු සමුත්ථානික වර්ණ රූපේ රූපේක රූපස්කන්ධේක රූපායතනේක රූප ධාතුවකි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසභව වූ පිරිසිඳ ආબોධ කටයුතු දුක්ඛ සත්‍යයේකි මේ ආහාරයේ विद्यमान වන්නා වූ ගහන ප්‍රතිහන ලක්ෂණ ඇත්තා වූ ගහන විඥානයේ විශේෂයෙන්ම කෘත්‍ය රසය කොට ඇත්තා වූ ඒකම ගෝචර බව වැටහීම් කොට ඇත්තා වූ සතර ධාතු ආසන්න හේතු කොට ඇත්තා උතු සමුන්ඨානික ගන්ධ රූපේ රූපේක රූපස්කන්ධයේ ගන්ධාතනයේ ගන්ධ ධාතුවකේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ පිරිසිඳ ආબોධ කටයුතු දුක්ඛ සත්‍යයේකි මේ ආහාරයේ විද්‍යමාන වන්නා වූ ජීවහා ප්‍රතිහනන ලක්ෂණ ඇත්තා වූ ජීවා විඥාණයට විශේෂයෙන්ම කෘත්‍ය රසය කොට ඇත්තා වූ ඒතම ගෝචර බව වැටහීම කොට ඇත්තා වූ සතර ධාතු ආසන්න හේතු කොට ඇත්තා උතුසමුට්ටානික රස රූපේ රසේ රස රූපය රූපේකී රූපස්කන්ධයේකී රසායතනයේකී රස ධාතුවකී අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ පිරිසිඳා බෝධ කටයුතු දුක්ඛ සත්‍යයේකී මේ ආහාරේ විද්‍යමාන වන්නා වූ ඕජා ලක්ෂණ ඇත්තා වූ රූප ආහරණේ කුරුස්සි රසය කොට ඇත්තා වූ හේම වැටීම් කොට ඇත්තා වූ සතර ධාතු ආසන්න හේතු කොට ඇත්තා උතු සම්මුත්‍රානිකෝ ජාරූපය රූපේක රූපස්කන්ධයේ ධර්මාත්මයේ ධර්ම ධාතුවේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ පිරිසිඳ ආબોධ කටයුතු දුක්ඛ සත්‍යයේ ඊළඟට හරවනවා තමන්ගේ ආත්මභාවයට ඒ ආහාරයේ පරිභෝග කරන කරන්නාද සත්‍යයේ කුජලයේ ආත්මයක් නොවේ පංචස්කන්ධයේ 12 ආතනයේ 18 ධාතුවේ ප්‍රතිචක්‍රමපාදයේ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතුව නැතුවන බැවින් අනිත්‍ය නාම රූපයේහි ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිරතුරු පෙළෙනා පෙළෙන බැවින් දුක්ඛයේහි තමන් කැමති සෙන් නොපවත්නා බැවින් අනාත්මයේහි අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ මේ ආත්භව සංඛ්‍යාත පංචස්කන්ධයේ 12 ධාතන 18 ධාතුව ප්‍රතිසම්පාදයේ සීලන සංකත සංතාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත වන බැවින් දුක්ඛාරි සත්‍යයේකි මේ දුක නැවත නැවත උපදවන ආයුහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත වූ තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයේකි ඒ දෙකම නැති අසංකත ධාතු නිර්වාණය නිස්සාරණ විවේක අසංකත සමතාර්ථයෙන් සමන්වාගත වෙන බැවින් දුක්ඛ නිරෝධාරි සත්‍යයේකි දුක්ඛ සත්‍යයේ පිරිසිඳෙන සමුදය සත්‍යයේ ප්‍රහාණය කරන නිරෝධ සත්‍යයේ සාක්ෂාත් කරන නීයාන හේතු දස්න ආදි ප්‍රත්‍යාර්ථයෙන් සමන්වාගත වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ග සත්‍යයේකි මගේ මේ භෝජන පරිභෝගයේද මගේ සීල සමාධි ප්‍රඥා මූලික කුසල සම්භාරයේද මෙම චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වීම පිණිස හේතු වේවා කියන ත්‍රිසුදු හිතින් ඒ දානේ වළඳනකොට පරිභෝග සන්තෝෂය කියන ආර්යවංශ ප්‍රතිපදාව සම්පූර්ණ වෙනවා. ඊළඟට සම්පන්ත ලැබුණ මේ දහාක ආහාර සතේ පත් නොවන හැටියට තම සතර කන්දමින් පරිහරණය කරන සබාගත යුතු ආහාර විශේෂයක් තියෙනවා නම් සත්‍යන වංශයේ මුස්සේන සිස්සේන කියලා තමන්ගේ කිසියම් අපේක්ෂාවක් නැතුව සාමනීර කෙනෙක් දෙනවා. එම නැත්නම් සැපසරු කෙනෙකුට දෙනවා. කවුරු හරි අපේ කාර්යක කෙනෙකුට මේක පලනවා මේක කැමැත්තක් කරගන්න. ඒ කියන්නේ දැන් කල්සබා තුරිදි එහෙම නැත්නම් කිරිපිටි එහෙම නැත්නම් මාමයි ඔයග මොන හරි තියනවා නම් පින්ද පාසින් ලැබිච්ච ඒවා Taman කිසිම බලාපොරොත්තු ගානේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරමින් බාර දෙනවා. එතකොට මේ කැපකරුවන්ගේ මාර්ගයෙන් නැවත වෙන දවසක වෙන සංඝයාත Taman දහරි ලැබුණා නම් ඒක අසත්‍යක් වන්නේ නැහැ. ඒතර මෙන්න මෙහෙම සම්නිදිනව නැහැටි සමම්ම සබා නොගන්න හැටියට එයින් ප්‍රවේශම් වීම සම්නිදි පරිවර්ජන සන්තෝෂ ආදිවංශ ප්‍රතිපදාවයි. ඊළඟට විස්සජ්ජන සන්තෝෂෝ තමන්ට ලැබිච්ච ධාර්මික පින්ඳ පාතය අනිකුත් භික්ෂූන් වහන්සේලාට බෙදා හදා දෙනවා නම් මේ මගේ හිතවන්තයෙක් මේ මට අහිතවන්තයෙක් කියලා කිසි වෙනසක් නැතුව මූණ බලන්නේ නැතුව අනුපිළිවෙලින් බෙදා හදා පිළිගන්නවා ඒක තමයි විස්සජන සන්තෝෂ ආරිවංශ ප්‍රතිපදාව. මේ විදිහට පින්දපාතයේ සම්බන්ධ සන්තෝෂ 15ක් තියෙනවා. ඒ සන්තෝෂ 15න් එකක් එකක් ගානේ සමාගයේ సంతානයෙහි අර ආරිවංශ ප්‍රතිපදාවක් සම්පූර්ණ වන බැවින් සීලය, සමාධිය, ප්‍රඥාව කියන ත්‍රි ශික්ෂාවම සංවර්ධනය වෙනවා, වැඩිනවා. ලෝකවාසී සත්වය ආහාර පාන ගන්නේ සොයන්නේ පරිභෝග කරන්නේ සංහාවෙන් දික්තියෙන් මාන්නයෙන් ආර්යයන් වහන්සේලා ආහාර පාන සොයන්නේ වළඳන්නේ පරිභෝග කරන්නේ මේ විදිහට තණ්හාදිත්‍යමාන තොරව ඥානවන්තවයි. ඒ ඥානවන්තව කර්මස්ථාන ශීර්ෂයෙන් ආහාර පරිභෝග සම්බන්ධ සන්තෝෂයයි ඊතරීතර පින්දපාත සන්තෝෂය. ඊළඟට මේ පින්දපාත සන්තෝෂයේ සම්බන්ධ නැත්නම් ඊතරීතර පින්දපාත සන්තෝෂ ආර්යවංශ ප්‍රතිපදාවේ තියෙනවා දුකාංග ධර්ම පහක්. පින්දපාතිකාංගය, සපදානචාරිකාංගය, ඒකාසනිකාංගය, පත්තිපින්දිකාංගය සහ කලුපච්චා භක්තිකාංගය කියලා. මේ කර්ම පහත් දුකාංග ධර්ම පහක් අර ආර්යවංශ ප්‍රතිපත්ති පූරක භික්ෂුන් වහන්සේට පුරණ එක බොහොම ලේසි වෙනවා කල යුතු වෙනවා. එයින් තමන්ගේ సంతානයේ කෙලෙස් දූපණේ විදුහුපණේ වෙනවා. ඒ වගේම කොලා හරීම සිද්ධ වෙනවා. දෙවගවා දැමීම, ලියනියා දැමීම, තවතවා දැමීම සිද්ධ වෙනවා මෙදු සංග පරිහරණයෙන්. එයින් පින්දපාතිකාංගය කියන්නේ අතිරේක භක්තං පටිච්චිපාමි පින්දපාතිකංගං සමාදියාමි කියා අර මුලින් සඳහන් කළානේ සංඝබත්තං උද්දේශබත්තං නිමන්තනං සලාකබත්තං පත්තිකං උපෝසතිකං පාටිපදිකං ආගන්තුක බත්තං ගමික දාම බත්තං ගිලාන බත්තං ගිලාන උපට්ඨාක බත්තං දුර බත්තං වාරක බත්තං කුටි බත්තං විහාර බත්තං කියලා ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. යාග් යාග්ගානේ තමා පිරිසුඳා ලබා ගන්න ආහාරයෙන් යැපෙන්න සමාදම් වෙනවා. ඒකයි පින්දපාතිකාංගය. වචන දෙකක් තියෙනවා අතිරේක බත්තම් ප්‍රතික්ෂේපාමි කිව්වත් පින්දපාතිකාංගං සමාදියාමි කිව්වත් සමාදම් වෙනවා. බුදුරජාන් වහන්සේ ජීවමාන කාලේ බුදුරජාන් වහන්සේ ඉදිරියේ සමාදම් වෙනවා. එසේ නැත්නම් රහතන් වහන්සේ ඉදිරියේ. එසේ නැත්නම් අනාගාමින් වහන්සේ ඉදිරියේ. එසේ නැත්නම් සකදාගාමින් වහන්සේ ඉදිරියේ. එසේ නැත්නම් සෝවාන් ආර්යයන් වහන්සේ ඉදිරියේ. එසේ නැත්නම් ත්‍රිපිටක ධාරී කෙනෙක් ඉදිරියේ. නැත්නම් පිටක දෙකක් දරුවෝ තුමෙක් ඉදිරියේ. එක පිටකයක් දරුවෝ තුමෙක් ඉදිරියේ. එම නැත්නම් සුපේසල ශික්ෂාකාමී සම්භාවනීය ආචාර්ය උපාධ්‍යාන් වහන්සේ නම සිදිරියේ සමාදන් වේ. එසේත් නැත්නම් තමන්ම සමාදන් වෙනවා. එසේ සමාදන් වූ භික්ෂූන් වහන්සේ තුන් ආකාර අතුරෙන් එක් ආකාරයකට දුතාංගි පුරනවා. උත්කෘෂ්ඨ, මධ්‍යම, ඕමක. උත්කෘෂ්ඨ භික්ෂූන් වහන්සේ කිසිම ආරාධනයක් පිළිගන්නේ නැහැ. අද තවත් ආරාධනයක් පිළිගන්නේ ගෙදරකට ඇතුල් වෙන්නේ නැහැ. පින්ඳ පාතේ ලබා ගන්නවා. මධ්‍යම භික්ෂුන් වහන්සේ අද තිවසනවා. අදට ආරාධනයක් වුණොත් ඉවසනවා. ඕමක භික්ෂුන් වහන්සේ අදටත් හෙටටත් අනිද්දාටත් ඉවසනවා ආරාධනයක් ලැබුණොත්. ඒ විදිහට අවස්ථා තුන සම්පූර්ණ වෙනවා. කෙසේ නමුත් අර මුලින් සඳහන් කළ පින්දපාත જાති 15න් එකක් හරි පිළිගත්තොත් දුසංගි කැඩෙනවා. ඒ දුසංග පරිහරණයෙන් විශේෂානිසංස රසක් ලැබෙනවා. පින්ඩපාතිකස භික්ඛුනෝ අත්තභරස අනඤ්‍ය පෝෂිනෝ දේවාපිහයන් දෙකාදිනෝ උපසන්තස්ස සබ්ය සදා සදීමකෝ ඒ කියන්නේ තමාම තමන් යැපෙන අන් කෙනෙකුට බරක් නැතුව ජීවත් වෙන සුබර පින්ඩපාතික භික්ෂුවට දෙවියෝ පවා ප්‍රිය කරනවා කියන එක මේ ගාථාවේ සඳහන් වෙනවා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන මේ දේශනාවේ ඒ කියන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තැන්න තරම් උත්කෘෂ්ඨ පින්ඩපාතික දුතාංග රැක කෙනෙක් වෙන්නේ නැහැ කියනවා. ඒ තරම් අවුරුදු 120ක් මේ ආංගය රැක්කා. දුතාංග 13ම රැක්කා. ඊළඟට සපදානචාරිකාංග කියන්නේ පින්ඩපාත වුණා තනින් තනින් ගිහින් ලබා ගන්න පුළුවන්. නම් සපදානචාරිකාංගේ සමාදන් වීමේදී නෝලෝපචාරම් පටික්කිපාමි සපදාන චාරිකංගම් සමාදියාමි කියන වචන දෙකෙන් එකකින් සමාදන් වෙනවා. නෝලෝපචාරිත්වය අතරින් අත්හරිනේ. සපදාන චාරිකාව සමාදන්. ඒ කියන්නේ අනුපිළිවෙලින්. මේ දුක්පතා, මේ කොහොසතා, මේ කුලවතා, මේ කුල වන්තයා මොනවාක්වත් හිතන්නේ නැතුව අනුපිළිවෙලින් තියෙන හැටියට ගයක් ගයක් ගානේ පෙනී හිටිනවා. හරියට චන්ද්‍රෝපම ප්‍රතිපදාව කියන්නේ ඒකයි. සෑම ගෙමිදුලකම හඳ පේනවා. අහවල් තැනටයි පේන්නේ නැති කියලා හැම ගෙමුදුලුම දකින්න පුළුවන් පුන්සඳ. ඒ වගේ භික්ෂූන් වහන්සේද හැමදාම අලුත් කෙනෙක් හැටියට හැම ගෙදරක් මුදුලේ දකින්න ලැබෙනවා. ඒ විදිහට අනුපිළිවෙලින් පිරිසුදා වැඩිීමේ තියෙනවා ක්‍රම තුනක්. උත්කෘෂ්ඨ, මධ්‍යම, ඕමක. එසේ දුතාංග සමාදම් වීමේදී උන්වහන්සේ රස ලෝලුප්පතාව සම්පූර්ණයෙන් සිදු දමන්නේ කියලා. ඊළඟට ඒකාසිනිකාංගයේ සමාදන් වන භික්ෂූන් වහන්සේ නානාසන භෝජනම් පටික්කිපාම් ඒකාසනිකංගං සමාදියාමි කියා සමාදන් වෙනවා. වෙන වෙන අසුන් වල වාඩි වීමෙන් වැළකී ඒකාසනයක වාඩි වී වැළඳීමේ අංගය රකිනවා. වෙන වෙන අසුන් කියන්නේ එක වරකට වඩා දෙවෙනි වරක් 1016 වාඩි වෙන්න ගාමී සඳහා. තමන්ට නියමිත ආසනයක් සොයාගෙන එතන වාඩි වෙනවා. දාන වරදින් සිටියොත් නැගිටින්න වුණොත් එහෙම අය වාඩි වෙන්නේ ඒකයි ඒකාසනිකාංගය. ඉතින් තමන්ගේ පාත්‍ර පරියාපන්න දෙයක් වළඳන්න පටන් ගත්තන් පස්සේ කිසිම දෙයක් පිළිගන්නේ උත්කෘෂ්ඨයක්. මධ්‍යමයා පිළිගන්නවා. ඕම කියා වළඳන අවසන් නැතුරු අත හොද නැතුරු පිළිගන්නවා. එනිසා මධ්‍යමයා හඳුන්වනවා භෝජන පරියන්තික. ඕම කියා හඳුන්වනවා ආසන පරියන්තික කියලා. ඒතර ওই විදිහට තුන් ආකාරයකින් සපදානචාරි මේ ඒකාසනිකාංගය සමාදන්ව රකින්න පුළුවන් මේ ආර්ය වංශ ප්‍රතිපදාවට. පත්තපින්දිකාංගය කියන්නේ ဒုတိ යක භාජනම් ප්‍රතික්ෂිපා මේ පත්තපින්දිකංගන් සමාදියයි. දෙවෙනි භාජනයක් අත්හරිමේ පන්නපු පත්තපින්දිකාංගය සමාදන් වෙමි. ඒ පත්තපින්දිකාංගයේ සමාදන් වූ භික්ෂුව මිරිස් කරලක් අතේ තියානවත් සංවන්දන කොට වඳන්නේ පාත්‍රයක දමාගත් දෙයක් පමණක්ම වළඳනවා. ලුණු ගෙඩියක්වත් පිරිසියක කියලා ගන්නෙ නෑ. මොනවා හරි ගන්නවා නම් පාත්‍රයකම බෙදා ගන්නවා විනා වෙන සත්‍යයනකට අතහිත යොදන්නේ නෑ. ඒ විදිහට බින්ද පාතය එක භාජනයක පමණක් වැළඳීම තමයි පත්තිපින්දිකාංකේ. ඒකෙත් තියෙන උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක. කලුපච්චා බත්තිකාංගය කියලා කියන්නේ අතිරික්ත භෝජනම් ප්‍රතික්ෂේපාමි කලුපච්චා භක්තිකංගන් සමාධියාමි. ඒ කියන්නේ වළඳමින් සිටිද්දී පවාරණේ වුණොත් අතවැහුවොත් ප්‍රතික්ෂේප කළොත් අයනම් වළඳන්නේ. ඒකයි කලුව කියලා පක්ෂි වර්ගයක් ඉන්නවලු හිමාල වනාන්තරේ. කටට ගත්ත පළතුරු ගෙඩියක් ගේ වැටුණා නම් එදාට ආය පළතුරු කන්නේ නැහැ. එදාට උපවාස කරනවා. ඒක මදිකමක් වාගේ. ඒ වගේ මේ භික්ෂුන් වහන්සේ හරියට තමන් වළඳමින් හිටියානම් බක්තිදා වෙන කෙනෙක් යන දම් බෙදන් හදනකොට අත වැගුවොත් අය නම් මේ වැළඳූ බත්ති දැහැර අය බත් පිටක් ගන්න. එයිම අවසන් කරනවා. අන්නේ අංගය තමයි කළුපැත්තා බත්තිකාංගය. හැබැයි ඒකේ කොටස් තුනක් තියෙනවා උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක. මේ අංග සමාදන් වෙන යෝගාවචරයන් වහන්සේලා සම්බන්ධ පැහැදිලිව දන්නවා. දැන් ඒතකොට මෙන්න මේ දුතාංග පහ පත්මේ පින්දපාතිකාංගාදී දුතාංග පහ ඉතරීතර පින්දපාත ආර්යවාස ප්‍රතිපදාවේ දුතාංග පහයි. එතකොට මේ දුතාංග රකින්න අර පින්දපාතයේ දැනගෙන පින්දපාත ක්ෂේත්‍රයේ දැනගෙන පින්දපාත සන්තෝෂයේ දැනගෙන පින්දපාත දුතාංග දැනගෙන මනමින් රත්නා භික්ෂූන් වහන්සේ වන්නවාදී ඒ සම්බන්ධ ගුණ කතනය කරනවා. එවාගෙම යම් හේකින් පින්දපාතයක් නොලැබුණා නම් අනේසන අත්පති රූප කියන අකප ප්‍රමේයකින් පින්දපාත නොසවා දෙහමින් ජීවත් වෙනවා. ලැබුණු පින්දපාතේ කිදු නොවේ මුසපත් නොවේ එවාගෙම ගේද නොවේ ප්‍රත්‍යේසා නුවණින් නිස්සාර ප්‍රඥාවෙන් බලඳෙනවා. එවාගෙම ඒ සම්බන්ධ මන දක්ෂතාවක් මන සති සම්පජානතාවක් පවත්වනවා. ඒ විදිහේ පින්ඳපාත දුතාංගය පිළිබඳව පින්ඳපාත සන්තෝෂය පිළිබඳව යෙදෙන භික්ෂූන් වහන්සේ අග්ගයයි දන්නා ලද, පෞරාණිකය දන්නා ලද, ශ්‍රේෂ්ඨය දන්නා ලද ඒ ආර්ය වංශ ප්‍රතිපදාවේ පිහිටියෙක් වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් පවත්වා වදාළා. එතකොට මෙන්න මේ ආර්ය වංශ ප්‍රතිපදා හතරෙන් දෙවන්නයි මේ ප්‍රකාශ වුණේ. මේ විදිහේ ආර්ය වංශ ප්‍රතිපදා පිරු උත්තමයන් වහන්සේලා ඈත අතීතයේ සිය ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් වැඩ සිටියා. ඒ උතුමන් වහන්සේලාටත් බුදු පසේ බුදු මහරහත් ආර්යයන් වහන්සේලාටත් මේ ආර්ය වංශ ප්‍රතිපදා පිරු උතුමන් අපේ ගෞරවාචාර නමස්කාරය වේවා අපටත් මේ උතුම් බුද්ධ ශාසනයේදී මේ ආර්ය වංශ ප්‍රතිපදා සපුරාගෙන ඒ ආර්ය මහෝත්තමයන් වහන්සේ අනුපිළිවෙලින් පැමිණවදාළ ධානාභිඥා විදර්ශනා ඥාන මාර්ගඵලානුක්‍රමයෙන් අති ශ්‍රේෂ්ඨ වූ අති උත්තම වූ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා ශාන්තිය ප්‍රණීතයි දේශනා කළා වූ අජරාමර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්ට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථාච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ත්වං සදාති සීලේක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මස්ථානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.